පාර්මාර්ථ දෙපාර්තමේන්තුව ප්‍රධාන ජලාශය 73 මේ වෙනකොට ජල මට්ටම 180 දක්මක පවතිනවා. සාමාන්‍ය වෙනත් යල කන්නවලට වඩා මේ යල කන්නේ ජලාශය ජල මට්ටම ඉතාම හොඳ තත්ත්වයක පවතිනවා. රාජාංගන ජලාශය ජල මට්ටම වැඩි වීම නිසා වාන්දරතු දෙකක් මේ වෙනකොට විවෘත කරලා තිබෙනවා. ඒ හැරින්න අනිත් ජලාශවල ජල මට්ටම 190ත් 95ත් අතර ජල මට්ටමේ තියෙන ජලාශයත් ඒ වගේම 184 ජල මට්ටමේ තියෙන ජලාශයත් තිබෙන නිසා වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජලාශවල ජලමට්ටම් ගැන විශේෂ අවධානයෙන් කටයුතු කරන බවත් ප්‍රකාශ කළ සිටියි.